ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සුභාවිත සුභාෂිත සුලාලිත ගීතය යනු කුමක්ද? එබඳු ගීත දසදහස් ගණනින් ගුවන් විදුලිය නිර්මාණය කොට ලාංකික සමාජයට ඉදිරිපත් කළා. එබඳු ගී අතරින් කිහිපයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නේ ඔබේ අමන්දානන්දය පිණිසයි. සිරි පැරකුම් චිත්‍රපටය සෝමරත්න දිසානායකගේ නිර්මාණයක්. ඔහු ගීතත් ලියා තිබෙනවා. අප ඉරිදා සංග්‍රහයට එක් කරන මේ ගීතයත් සෝමරත්න දිසානායක විසින් ලියන ලද ගීතයක්. ආචාර්ය රෝහණ වීරසිංහයන් මේ ගීතය සංගීතවත් කළේ. ගැයුවේ ළමා ගායකයෙක් සුචි මාලියද්ද. මේ ගීතයත් අපි විවිධ පාසල්වල සරසවිවල කලා උළෙලවලට සහභාගී වද්දී දරුවෝ නටනවා ඒ ගීතය වාදනය වෙද්දී විකාශනය වෙද්දී මේ ගීතයට මමත් හුඟක් ප්‍රිය කළා අපේ කමක් අපේ නාදමාලා අපේ ජන සංගීතය ඇසුරු කළ නිර්මාණයක් කියලයි මට හිතෙන්නේ Thank you. ජීවිතය තුළ කෙනෙකු ලබා ගන්නා විශිෂ්ටතම ජයග්‍රහණය නම් තමන් ජය ගැනීමයි. ග්‍රීක දාර්ශනික ප්ලේටෝ තමයි එසේ කියන්නේ. ප්ලේටෝ ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 428 347ත් ඇතුළත. බොහෝ අය ආදරය නිසා සතුට ලබනවා වගේම ජීවිතය විනාශ කර ගන්නවා. ආදරය සංයෝගය වියෝගය නිමල්සිරි කුරේ ගුවන් විදුලි සංස්ථාවේ සිතාර් වාදනය කළ ඔහු ගීතද ගයා තිබෙනවා මේ ඔහු ගැයූ එක් ගීයක් ඔහු වාදකයෙක් වගේම ගායකයෙක් අපි ඔහුට ඉඩ දෙමු ඉරිදා සංග්‍රහයෙන් මේ ගීය ඉදිරිපත් කරන්නට Thank you. පිට පාටින් ඔබේ ඇසුදිලි දෙන්නි මහාවල් මතු රූපාවේ බින්දු බින්දු මල් ඇසුසේ පාට පාටින් ඔබේ ඇසුදිලි දෙන්නි මහාවල් මතු රූපාවේ බින්දු බින්දු මල් ඇසුසේ වහන්සේ සාදසාවක් ඇති පාදුමන් මාවතේ ඔබ දුවින් දුර ගොසින් මනුවන් සඟවමින් පාත පාකින් ඔබේ ඇසුදිලි වෙන්වි මහවල් වතුමු තුසේ වේදනාවෙන් දෙවි උන් සඳේ දිවි සුවඳෙන් දෙවි උන් සංදේලි නිවි තනිවිනා ඔබ එහි තනිවිනා මම එහි පාත පාතින් කුටි ඇස්දිනි වෙන්දි මහවල් මතු පාරේ බින්දු බින්දු මල් රැසුසේ ආස පාදින් ඔබේ ඇසුතිලි වෙන්වි මහවල් මත කුපාරේ බින්දු බින්දු මල් රැසුසේ දිව්‍යමය ජීවිත ක්‍රමයක් අනුගමනය කරන සෑම කෙනෙකුම දිව්‍ය ලෝකයෙහි දොර කවුළු විවෘත කර ගන්නවා ප්‍රාචීන දාර්ශනිකයෙකු වූ කොන්ෆියුෂියස් තුමා එසේ කියන්නේ. ක්‍රිස්තු පූර්ව 551 479 අතර කොන්ෆියුෂියස් තුමා ජීවත් වුණා. දිව්‍යමය ජීවිත ක්‍රමයක් අනුගමනය කරන හැම කෙනෙකුම දිව්‍ය ලෝකයෙහි දොරකවුළු විවෘත කර ගන්නවා. රාධා කෘෂ්ණා කතාව ඉන්දියාවේ පුරාණෝක්ති අතර අතිශය ප්‍රබල කතාවක්. ඒ වගේම භගවත් ගීතාව ඇතුලේ ක්‍රිෂ්ණා සිටිනවා. ඔහුගේ අතේ වස්දඬුවක් තිබෙනවා. මේ රාධා ක්‍රිෂ්ණා පුවත ඇසුරෙන් සිංහල ගීතද ගණනාවක් බිහි වී තිබෙනවා. අමරසිරි පීරිස් වසන්තා තිලකාංගනේ සමග ගැයූ මේ ගීතය මං හිතන්නේ ඔබට පුරුදු ඇති අහලා. ධම්මික මණ්ඩාර රචනා කළ මේ ගීතය ඩැනිස්ටර් පෙරේරා සංගීතවේදියා විසින් මනහර සංගීතයකින් නිර්මාණය කළා. එම ගීතයයි ඉරිදා සංග්‍රහයට දැන් එකතු කරන්නේ. Thank you. හිමදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න ආදා Krishna ළඟා උතුරන ඔය හදවත් නිල ජලාසේ පීනන මේ ස්වර්ණ හංසයෝ අකී කරුද මෙතරම් රාධා ඉතදී වෙන්නට දනම් දේශතිය ගන්නම් ක්‍රේෂා දියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු කෙන කැටි බලන්න රාධා ගුවන් පෙති පොඩි වී ඉකිලන මේ හෝපලු යහන් සලාවේ සඳදිය මිනි මෙවුලට වැටිලා දැසනි ලංකාරයි රාධා කිරිහි ගිය දෙන් මිනිකට දැසවතා ඉන්නම් ශ්‍රීෂ්ණා මදියවි හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙන කැටි බලන්න රාධා අප අතින් සිදුවිය හැකි බරපතලම වරදනම් අප අතින් වරදක් සිදුවේදයි බියෙන් පසුවීමයි. ස්කොට්ලන්ත විද්‍යාඥයෙක් තමයි මෙහෙම කියන්නේ. ජේම්ස් ඩිවාර් ඔහු 1842 සිට 1923 දක්වා ජීවත් වුණා. ආචාර්ය වික්ටරත්නායකයන් තනුව නිර්මාණය කළ ගීතයක් ඔහු ගායනා කළ ආචාර්ය අමරදේවයන් සමග මේ ගීතය රචනා කළේ ගුවන් විදුලියේ සිටි දක්ෂතම ශිල්පියෙක් නාට්‍යකරුවෙක් කවියෙක් ගීපද රචකයෙක් ඒ වගේම අලෙවි ප්‍රවර්ධන කටයුතු කළ පුද්ගලෙක් බණ්ඩාරකී විජේතුංග අපි රස විඳිමු ප්‍රේමය එය කාගේද කාටද ඒ ප්‍රශ්නයට පිළිතුරු සොයන ආචාර්ය අමරදේවයන් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ Thank you. සැක ඔබේම දෙනෙතින් මා ඔබ දුටුවා ඇයට නොවේ ඔබට පමණි ඔබ ආදරේ වසන්ත දෙකොපුල් නිදිවරු තොල් මල් තසංගිලි තුඩු අග පිවිදුණු රන් හත් के पादरी पा ममी कश पादरी पादरी ඇගේ සුරත්ගෙන පිවිල්ලුද මත ඇයට ඇලුම් බව ඔබ සැමසු පසු පෙරලා ඔබ හද පෙම් කරනා බව ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ ඔබ සිත සුවපත් වේ ඔබයට පමණි මම ආදරේ ඔබට පමණි ඔබ ආදරේ ඇයට පමණි මම ආදරේ ඔබට පමණි ඔබ ආදරේ ඇයට පමණි මම ආදරේ ඔබට පමණි ඔබ ආදරේ ජීවිතයේ වයෝවෘද්ධ භාවය ඛේදයකි. මැදිවිය සටනකි. තාරුණ්‍යය විනාශයකි. ළමාවිය සම්පතකි. බ්‍රිතාන්‍යයේ අගමැති කෙනෙක් හිටියා බෙන්ජමින් ඩිස්රායිලි හැටියටයි ප්‍රසිද්ධ වුනේ. ඔහු නවකතා කරුවෙක්ද වෙනවා. 1804 සිට 1881 දක්වා ඔහු ජීවත් වුණේ. ජීවිතය පිළිබඳ කතා කරද්දී ඉන්දියාවේ මිනිස්සු කාලසටහනක් හදලා තියෙනවා. පුංචි කාලේ ඉගෙන ගන්න. ඊළඟට හරි හම්බ කරන්න. ඊළඟට විවාහ වෙන්න. ඊළඟට වයසට යද්දී සියල්ලම අතහරින්න. ධර්ම, අර්ථ, කාම මෝක්ෂ මේ සියලු දේ අතර Hindu ආගම Hindu සංස්කෘතිය ගොඩනගලා තියෙනවා. එහි නැටුම්, ගැයුම්, චිත්‍ර, මූර්ති, වාදන බොහෝ විචිත්‍රවත් අංග ඇතුළත් දෙවියන්ට ලොකුම තනක් හිමි වෙලා තිබෙනවා. දෙවියන්ට ගායන භජන් ගීතයක් මේ. ඒ භජන් ගීතය ගායනා කරන්නේ මොහමඩ් රෆි, අද්විතීය ගායකයෙක්. රාජේෂ් ජෝහර් විසින් මේ ගීතය ලියා තිබෙනවා පණ්ඩිත් ශිවරාම්ගේ සංගීතයයි මේ මොහමඩ් රාෆි මනරේ جیبن سکھ ہے کیا دکھ گوئی جو سو چو بھول جے جیون سکھ ہے کیا دکھ گوئی جو سو کے وہ بھول جے رام رام رے سمرن سے ہر ایک الجھن سلجھے کانٹے بھی دیتے ہیں مترے تن ہے دکھ کا گاں پورا لوگ ادھورے کوئی نہ نچر میں پورا شہر ادھورا لوگ ادھورے کوئی نہ نچر میں پورا کوئی نہ نچر میں پورا دھکی چن کر ناچ گان میورا جیون جی بن ہے من رے تن ہے دکھ گادان من رے

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි.